දැයි ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සන්තෝෂය ප්‍රකාශ කරන්න අපි 63 වෙනි නිසරණණී කරන නිවාසික භාවනා වැඩසටහනටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ආරම්භය නෙවෙයි පළවෙනිම අපේ ධර්ම සාකච්ඡාව. මේක අපි 7 වෙනිදා ඉඳලා 13 වෙනි දින දක්වා සැලසුම් කරලා තියෙනවා. අපි ඊයේ 6 වෙනිදා වෙනකොට කාරණා කීපයක් වැඩමුළුවට සම්බන්ධ පිරිස වෙනුවෙන් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ භාවනා වැඩමුළුවේ විවස්ථා ටික කාලසටහන විවස්ථා සහ ස්ථාන පිළිබඳ හඳුන්වා දීම මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. දෙක භාවනා උපදේශ සම්බන්ධ මූලික පරයන්ක භාවනා මේමයි, සක්මන් භාවනා මේමයි, එදිනදා ජීවිතේ වැඩ භාවනා වැඩ මුළු ඇතුළත එදිනදා ජීවිතේ වැඩවල සතිය පිටවන්නේ මෙමයයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අද උදේ 7 වෙනිදා වෙනකොට මෑණියන් වහන්සේගෙන් සිල් සමාදානෙ සිද්ධුණයි කියලා මම සහතික කරගත්තා. ඒතර අපි කාරණා තුන සම්පූර්ණ කළා තියෙනවා. විවස්ථාව මතක් කරලා දීලා තියෙනවා. කමඨාන උපදේශ ලැබලා දීලා තියෙනවා. සීලයක පිළිහිටලා තියෙනවා. ඉතින් මේ තුන සම්බන්ධව මේ සම්බන්ධ වෙන අයට යම් ගැටලු නොතේරෙන තැන් තියෙනවා නම් අද අපි මේක අවස්ථාවක් කරගන්නවා. හත් වෙනිදා ධර්ම සාකච්ඡාවට මේ වෙලාවේදී ප්‍රශ්න ප්‍රකාශන විදිහට. ඊට අමතරව යම් කෙනෙකුට භාවනාවේදී තියෙන විශේෂම තමන්ගේ භාවනා ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ අපි ප්‍රශ්න තියෙනවා අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න අපි එක ධර්ම සාකච්ඡාවට ඇතුල් කරනවා ඒ අනුව අපිට පැයක පමණ කාලයක් තියෙනවා ධර්ම සාකච්ඡාවකට ඉතින් මේ හැමදාම අපි මේ විදිහට දවසකට ධර්ම සාකච්ඡාවක් සහ පොදු කමඨාන් සුද්ධ කිරීමක් කියන දෙකක් යොදාගෙන තිනවා. අපි අද 7 වෙනිදා ධර්ම සාකච්ඡාව 9 වෙනිදා 11 වෙනිදා 13 වෙනිදා අනිත් දවස්වල කමඨාන් සුද්ධ කිරීම සඳහා 6:30ට අපි රැස් වෙන හැන්දාවට ඒ මේ මේ වාතාවරණයමයි තියෙන්නේ. අපි ඒකට සම්බන්ධ කරන්නේ Tamange භාවනාවේ කමඨාන් සුද්ධ කිරීම පමණයි. මම මේ කරන්නේ මේ කරන්න හදන වැඩේ පිළිබඳව පොඩි හඳුන්වා දීමක් හිතක් කරන්නයි. ඉතින් ඒ මෙතන ඉන්න උඟ දිනෙක සමාහට ඊවට සම්බන්ධ වෙලා ඉන්න නිසා දාන්නවා. ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ආරාධනා කරනවා අපේ අරවින්දට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඒ ගමන්ම සම්බන්ධ වෙන සියලු දෙනාට මතක් කරනවා මේ සැසිවාරය යන අතර වාරයේදී අපිට ලැබිච්ච ඉඩ තුල තම තමන්ගේ ප්‍රශ්න ප්‍රකාශන විවේචන තියෙනවනම් කරුණාකර සභාගත කරන්නයි කියලා. ඒ සඳහා මයික්ස් තියලා තියෙනවා. ඒ මයික් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තමන් කතා කරන එක වාර්තාගත වීමට පහසු වෙයි කියලා. මයික් එකට කතා කරුව නැත්නම් වාර්තාගත වීම සුදුසු නෑ. මේ වාර්තාගත කරන්න සද්දේ සුදුසුමදි. එතකොට මේකට සම්බන්ධ නොවේ පිටින් ඉඳලා ආන අයට අවශ්‍යයක් වෙනවා කියලා ඒගොල්ලන්ගේ ඉල්ලීමකට අහුම්කන් දීමක් වශයෙන් අපි මයික් එකක් තියලා තියෙනවා. ඒ මයික් එක ගත්තාම ඒක දැනට තියෙන්නේ විදුලිය ක්‍රියාත්මක ක්‍රියා විරහිත කරලා ඒ ස්විච් එක දෙසරයක් ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. එතකොට එයා වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හරියට කතා කරන තමන්ගේ අඟල් හතරක විතර ඉඩක් තියාගෙන ශබ්ද එන දිහාවට හරවලා කතා කරන්න ඕනේ. එතකොට තමයි තමන්ටම ඇහෙනවා ස්පීකර් එකේ තමන්ගේ කටහඬ. ඒ ඇහෙනකන් මයික් එක පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඒක සමහරෙකුට හරි ඉසරදයක් හරි කරදරයක් මයික්යක් පාවිච්චි කරන්න වීම. ඒක ඇත්තටම අපි බලපෑම් කරපු එකක් නෙවෙයි වටිගත වෙච්ච ඒවා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අයගේ අහිංසක ඉල්ලීමකට අහුම්කන් දීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තමයි ප්‍රකාශයක් කරන්න තියෙනවා නම් ලිඛිතව දෙන්න පුළුවන්. එතකොට අරවින්ද ඒක සභාගත කරනවා. කෙලින්ම ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඉල්ලීමක් තියෙනවා මයික් එකට කතා කරන්න කියලා. ඒකෙදී මයික් එක අතට අරගෙන ස්විච් එක කොළ පාට බල්බ් එක පත් වෙනකන් දෙසරයක් ඉස්සරහට තල්ලු කරන්න. ඒ කරලා මේ විදිහට මයික් එකේ කතා කරන දිශාවට දිශාගත වෙලා තියෙනවා. මේ වගේ කරලා කතා කරට ඇහෙන්නේ උඩට කතා කරට ඇහෙන්නේ හරියට මේ වගේ කතා කරලා විතර ඇහෙන්නේ. ඉතින් ඒක මේ පළවෙනි දවසේ අපි හඳුන්ලා දෙනවා. අමතක වුණොත් අපි නැවත නැවත මතක් කරගන්න. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට සිත සමාධිගත වනවත් සමගම මාගේ දකුණු කන තදවන්නට පටන් ගන්නවා. එය නතර නොවීම දිගටම පවතින අතර එය ක්‍රමයෙන් වැඩි වී කනට ඇබයක් ගසා තද කරනවා වගේ වෙනවා. මෙය මගේ භාවනාවට බාධාවක් නිසා මා ඊට කල යුත්තේ කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. රූපවාහිනී ධර්මදේශනාවන් වලට සවන් දෙන විටත් මේ විදියට සිදු වෙනවා. මෙය පටන් අරගෙන දැනට මාස 4ක් පමණ වෙනවා. මේක සමහර විටක යෝගාවචරයා හිත කරදර ගත්තට මේ කරදර වෙන්නේ නැතුව තමන්ගේ හිත සමාධිගත වෙන ලකුණක් විදිහට සුබ නිමිත්තක් විදිහට ගන්න වැඩ කරන්න පුළුවන්. භාවනා කරනකොට ඇතුළට භාවනාවේ සමාධි වෙනකොට කන තමන්ගෙම සද්දයකට අහුන් කන්දෙන්ට ලෑස්තිනවා වගේ. ඒ වම් කන විතරක් නෙවෙයි උංගක් ලට ඒක වෙන්නේ කන් දෙකේම සිද්ධ වෙනවා. එතකොට ඒකට ලෑස්ති වෙලා ගියොත් තමන්ට බලන්න පුළුවන් මේ සද්දේ නැත්නම් මේ එක කනක් අගුළු වැටිලා නැත්නම් එක කනක් සද්ද වෙනස් වෙනකොට ආනපානෙ කොහොමද? ඒක වෙන්නේ ඉස්සලා කොහොමද කියලා ඒකට වැඩි අවධානය යොමු කරන්නේ නැතුව ඒක බාධා කරගන්නෙත් නැතුව ඒක තියෙද්දි ආනාපානෙට මොකද වෙන්නේ කියලා බැලුවොත් මේක මේකේ තියෙන නපුරු බලපෑම අයින් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ ඒක එන්නත් ඉස්සලා ඒකට බය වෙලා අර ප්‍රධාන අරමුණ පාවා දෙනවා. ඒ නිසා මේක වාසියට ගන්න. මේක භාවනාවේ හොඳ දෙයක් කියලා ගන්න. මේක භාවනාවේ හම්බෙච්චි ආනිසංසයක් කියලා ගන්න. නැත්නම් ලෑස්තිලා යන්න. බලන්න මේ බාධාව මේ හිරියට එන්නේ ඉස්සලා ආනපනේ කොහොමද? මේක තිබිච්චාවයි හිත කරදර ගන්න. ඒක තියෙද්දි ආනපන බලන්න පුළුවන්ද? එතකොට වෙනස මොකද්ද කියලා බැලුවොත් අපි මේ කෙරේ දැක්විය යුතු ආකල්පය සෞඛ්‍ය සම්පන්න වෙනවා. එහෙම නැත්නම් මේක හිත කරදර ඇති කිරීමට බාධාවක් කරනවා. මේක විතරක් නෙවෙයි ඉස්සරහට යනකොට ගොඩාක් ශරීර වෙනස්කම් වර්ගයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ හැම දෙයක්ම ලෑස්තිලා ගියොත් ලාභයි. ලෑස්තිලා ගියේ නැත්නම් දුක් වෙනවා. වැරදිලා කියලා බාධාවක් කියලා පෙරදිලා කියලා. නමුත් පැහැදිලිව මේක තියදී භාවනා කරන්න පුළුවන් සමානලාට. ඒ නිසා තමයි බලන්න තියෙන්නේ අර ගෙනාවු කොඩිය. ගෙනාවු ආනපානේ මේක නිසා බිම තියන්නේ නැතුව මේකෙන් නැති වෙනකොට මෙහෙමයි. මේක ආවට පස්සේ ආනපානේ කොහොමද කියලා බලන්න. එතකොට මේකෙන් නපුරු බලපෑම අයින් වුණාට පස්සේ තමයි තේරෙනවා අපි නිවන් දකින්නේ ලෝකේ කරදර අයින් කරලා නෙවෙයි කරදර ගණන් ගන්න නැතුව නිසන් සිටීමෙන්. හැම සද්දයක්ම අපිට ඇහුනට ඒව අපිට කතා කරන සද්ද නෙවෙයි. ඉතින් මොකටද ලෝකේ තියෙන සද්ද වලට අපි කරදර වෙන්නේ? වේදනාවල් අපිට දැනුණට හැම වේදනාවකට දරන්න බැරි වේදනාවක් නෙවෙයි. දරන්න පුළුවන් වේදනාවක් ගැන කතා කරන්න යන්න එපා. හිතවිලි හිතට ආවට අපි එන්න කියලා අපි වණ වෙයි යුවා. මොකද අපි ඒවට කරදරයට ගන්න බෑ වෙන ඵලයක්. සද්දාව නම් ඇයිචාවයි. වේදනාව නම් දරන්න පුළුවන් නම් jigger කරගෙන යන්න. එතකොට තමයි අපේ සතිය දියුණු වෙන්නේ, ශක්තිය වැඩෙන්නේ, ප්‍රතිශක්තිය වැඩෙන්නේ. කරදර ජීවන පදයට හිත කරදර ගන්න එක නෙවෙයි දක්ෂකම කියන්නේ ඒ කරදර වලට වීර්යයක් අර කරගෙන කරදර තියෙද්දි තමයි යුතුයකම ආනපන සතිය කරන්න කියන එක එහෙම නොවෙනවා නම් මේක ලෙඩක්. එහෙම නෙවෙනවා කණේ අමාරුවක්. ඒකට ස්පෙෂලිස්ට් කෙනෙක් කාට යන්න. නමුත් මේක වෙන්නේ භාවනා කරනකොට විතරනේ. එහෙමනම් භාවනාවේ ප්‍රතිඵලයක් කියලා වාසියට තියාගෙන කරලා බලන්න එතකොට Tamanට මේකේ ඉක්මවන්න පුළුවන් ගතියක් විනිවිදින්න පුළුවන් ගතියක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ විදිහට කෙරුවට පස්සේ ලැබෙන ප්‍රතිඵල ඉදිරිපත් කරන්න අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් මෙතන කමහත් කමටහන පෙරමුණේ තබාගෙන සතිය පවත්වන මාහට අරයන්කේදී විනාඩි 5ක් පමණ යන විට කය නොදැනී යන තත්වයට පත්වේ. සිත නිද්‍රාවටපත් වී ඇති බවක් හැඟුණත් නොයෙකුත් දර්ශන චිත්‍රපටයක්සේ පෙනෙන්නට පටන් ගනී. නමුත් ආනාපානය ආනාපාන අරමුණේම සිත පවතී. අදිෂ්ඨාන වේලාව ළඟාවන විට නැවත කයේ වේදනා කැක්කුම් දැනෙන්නට පටන් ගනී. කලක් තිස්සේම මේ ආකාරයෙන් මේ తත්වය පවතී. මින් ඉදිරියට යා යුත්තේ කෙසේද? ඉරවි ඇති සේයක් හැඟේ. කරුණාවෙන් පහදා දෙන්න දිරුවන් සරණයි. හිරවීමකට වැඩිය හිර කරගෙන, ඒ කියන්නේ අදිෂ්ඨාන වේලාවක් කියලා නෑ. මේ වගේ වෙනවනම් තමයි තියෙන වැඩි වේලාවක් ඉන්න බලන්න. නිසා මේ අදිෂ්ඨාන වේලාව කියන එක කමටහනක තියෙන කතාවක් නෙවෙයි ඒක කෙනා දාගත් එකක්. ඒ නිසා අදිෂ්ඨාන කරන්න එපා. තමන දෙයේ හිත සමාධිය යම් මට්ටමකට ආවට පස්සේ ඒක වෙලාවකට පස්සේ ඒක හැලෙනවා. හැලෙනාට පස්සේ ආය ඇඟ පුරාම තිබිච්ච වේදනා නිකන් ඇඟට දිබි කොටක් කඩලා දැම්මා වගේ. එහෙම නැත්නම් පුපුරු ගහනවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ආපු ගමන් අර අච්චරින් දපු විවේකයක් මෙතන තියෙන අවිශ්චිකතියක් නිසා මහා ලොකු දිවි ලෝකේ ඉඳලා කෙලිම අපායට ගියා වගේ දැනෙනවා. නමුත් ටික වෙලාවක් ඉඳලා එකක් හිතපොනේ. ඒකේ අවිශ්චිච්ච ගමන් ආනපන පේන්න පටන් ගන්නවා. ඒක ස්වභාවයි. tempatla ඉනකොට ආනපන පේන්නේ නැහැ. නැත්නම් assume මේ ඇවිස්සුනොත් ඒහා සාපේක්ෂව ආනපන පේන. ඒකට බලන්න තියෙන මේ ඇවිසිලි ඇස්සේ යන්තම් ටිකක් එක්ක ඇඟපත හදාගෙන හරිබරි ගහිලා එහෙම නැත්තම් පොඩ්ඩක් වෙලා ඒ විසිච්ච ගතිය පොඩ්ඩක් තැම්පත් වෙලා ආය ආනපාන බැලුවොත් පුදුම හිතෙයි දෙවෙනි වතාවට ආයෙසර කරවාගෙන විවේක තැනකට යනවා. ගියාට පස්සේ පුදුම හිතෙනවා මේ ඊට ඉස්සෙල්ලා හුඟා කැවිසිලා තිබුණා. දැන් විවේකයක් තියෙනවා. නමුත් ඉස්සරට වැඩි ඉක්මනට ආය අවිස්සෙනවා. ඉස්සර විනාඩි 20ක් තියක් තියෙනවා. දැන් විනාඩි 10න් පණින්න විසෙනවා. ඊට පස්සේ ආයෙත් අච්චරම තරම් නැති වුණාට ආයෙත් නිකන් අපායට වටනවා වගේ තේනවා. කොහොමම තුන් හතර සැරයක් එක පරියන්කේ කෙරුවොත් විතරක් තමයි තේරෙන්න පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ එන්නේ ඇවිස්සෙන tempat වෙන ගතිය තියෙනවා. නමුත් ඇවිස්සීම ඉස්සල තරම් ඇවිස්සෙන්නේ නැහැ. tempat වෙන එකත් ඉස්සර තරම් tempat වෙන එන්නේ එන්නේ එන්නේ එක පරියන්කයක් ඇතුළත ඒ වගේ tempat වෙන ගතිය ඇවිස්සෙන ගතිය 10ක් 15ක් බලන්න පුළුවන් නම් මේක නඩු කියන දෙයක් නෙමෙයි මේක ස්වභාවයි. මේ පළවෙනි චක්‍රයේදී විශාල වෙනසක් ඇති වෙනවා. නමුත් යෝගාවචරය කවදා හරි මේ දෙවෙනි තුන්වෙනි චක්‍ර වලට යන්න පුරුදු වුණොත් තේරෙන්න පටන් ගන්නවා මේ භාවනාවේ මේරිච්ච ගතිය කියලා කියන්නේ මේ වගේ එක පරියන්කකෙදීම ඇවිසිලි මේ tempat වීම ඇවිසිලි tempat වීම තුන හතරක් බැලුවොත් එන්නේ එන්නේ එන්නේ භාවනාවට තල තුනක් වෙනවා කොහොම මේ ලකුණු ටික හොඳයි උත්සාහ කරන්නේ මම මේක එක ජවනිකාවකින් එක හීනකින් අවදි වෙන හීන නිින්දක් නෙවෙයි. හීන රාශියක් පේන්න අරින්න. චක්‍ර කීයක් කරකවෙන්න අරින්න යන්න යන්න යන්න පාන්නේ Taman අතටපත් වෙනවා. ඒ නිසා මේ කැඩිල්ල කැඩිල්ලක් විතර ගණන් ගන්න දෙනවා අදිෂ්ඨාන කරන්නත් එපා. භවනට ස්වභාවයෙන් යන්න අරින්න ස්වභාවයෙන් ගියත් ඔය වැඩි වෙයි. උනාට පස්සේ දෙවෙනි වතාවටත් නිින්දෙදි බුදියාගත්ත නිින්දෙන් ඇහැරිච්ච දරුවා අම්මා දන්නවනම් අමෝරාවෙන් ඇහැරියේ කියලා එහෙම කොට්ටට තැම්පත් තට්ටු කරලා එහෙම ඒ ඒ පැතියේ පැතුලෙන් බුදි කරනවා. ඒතර දන්නවා ඉස්සර තරම නිින්ද ගියේ නැතුණා දැන් ටි විනාඩි 10කද ආයෙ දා ගන්නවා කියලා. ඉතින් ආයෙ නැගිටලා චරිචුරු ගානකොටම ගිහිල්ලා තට්ටු කෙරුවොත් ආයෙ නිදා ගන්නවා. අන්න ඒ වගේ එතනදීම ආයෙ tempatuක් ගන්න පුළුවන්. ඒක ගන්න නැතිකම තමයි මේ එක තැනක ගිහිල්ලා ටැග් ගහිනවා කියලා කියන්නේ. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක මේ භාවනාවේ හෝ පරියන්කේ නිමාව කරගන්න එපා. ඒ අවිසරණ පස්සේ ආයෙ සරයක් tempat වීමකට ආනපානෙ මුල් කරගෙන බහින්ද එතකොට Tamanට මේ තියෙන අනිශ්චිත භාවයේ සකමසු භාව වෙනුවට Tamanට තේරුම් අරගන්න පුළුවන් වෙනවා. ඒ දෙවෙනි සැරේ කරනකොට tempat කරගන්නේ Tamanගේම ඥානෙයි. කමටහන් අරගෙන අනම්මන කරන ඒක තමයි ඊටම වැදගත් වෙන්නේ. නිසා ඒක දිගට උත්සාහ කරන්න කියලා මතක් කරන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්නයක් පමණයි. දැන් අපි බලාපොරොත්තු කාලෙන් භාග කාලක් විතර ගිහිල්ලා තියෙනවා. සතියන අපිට විනාඩි 40ක් විතර කාලයක් කාට හරි මේට අමතරව ඊයේදී උපදේශ පිළිබඳව හෝ සීලය පිළිබඳව හෝ විවස්ථා පිළිබඳව හෝ මොන හරි දැනගන්න දෙයක් තියෙනවනම් මේ වෙලාවේ කතා කරන්න මොකද එහෙම කියන්නේ මේන් එළියට ගියාට පස්සේ දෙන්නේ කතා කරනවා දැක්කොත් ඒක මේ බාධාවක් කරදරයක් ඒ කෙනාට අපි යන්න කියන්න ඉඩ තියෙනවා මෙතනදී අහනවනම් මෙතනදී අහන්න. එහෙම නැත්නම් අදාළ කෙනෙක් එක්ක විතරක් කතා කරන්න. එක එකන ධර්ම සාකච්ඡා කරන්න එපා. එක එකන එකිනෙකාට කතා කරන්න යන්න එපා. එතකොට අපිට මෙතන ආයතනයක් නඩත්තු කරන්න අමාරු. ඒ නිසායි අපි මේ දවසකට මේ වගේ අවශ්‍යතාවෙන් දැන ගැනීම සඳහා කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඒක මේ වෙලාවට ඇටියට පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා හිටියා. අවසරයි හැමදෙම මේක මේ ඊට කලින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක කොටසක් අපිට අතහැරනවා වගේ තේරෙනවා. ඉතින් මේ සඳහන් කරනවා මේ රූපවාහිනී ධර්මදේශනා ආරම්භන විටත් මේ කංග ගුණ වැටීම සිද්ධ වෙනවා කියන එක සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක ස්වභාවික නෙවෙයි සමාජයකට යනකොට එන ලකුණක් කියන එකයි මම ගත්ත අදහස. ඉතින් ඒක නිසා මේක හිත කරදර ගන්න කාරණා නෙවෙයි සුබ ලකුණකට ගන්න කියනවා. මගේ හිත නන්නත්තර වෙලා තිබුණේ ඇඟ ඇතුළට ඇවිල්ලා තියෙන දැන්. එතකොට තමයි මේ ඇඟේ වෙනද නොදැච්ච සංනිවේදන හොඳට පේන්න පටන් අරගන්න. ඒක කරදරයක් නෙවෙයි. ඒක මේ දුක්ඛණ්ඩ කාරණාවක් නෙවෙයි. මේ හිත අන්තරාවර්ත වෙච්ච එකේ ලකුණක්. ඒක වාසියට තියාගෙන ඒ තියෙද්දි මේ කාංගගොළු වැටෙන එක බන හිමිට බාධාවත්ද? නැත්තම් මේ විදිහට ඒක කනක වෙනසක් දැනීම කරගෙන යන ආනාපානට බාධාවත්ද කියලා බැලුවොත් විතරක් තමයි ඒක සෞඛ්‍ය සම්බන්ධ විදිහට පාවිච්චි කරතයි. එනිසා ඒක මට මේ මගේ අර නෙමෙයි මං හිතන්නේ මන් දීපු උත්තරේ යම් ප්‍රමාණයකට මම ඒකට සාකච්ඡා කරයි කියලා. හොඳයි මම ප්‍රශ්න නැතිද මං කැමති ප්‍රශ්න අහන්න මේ වැඩමුළුවට මේ වගේ නිමාචික වැඩමුළුවකට ඉස්සල්ලා වගේ පැමිණිච්ච කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න කැමතියි මම. අත උසල සංඥාවක් කරනවා නම් ඒ කියන්නේ මේ ඉස්සලා මේ වගේ නිමාචික වැඩ කරලා නැහැ. ඒ කිය කොහොමඩක්වත් අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනා පැත්තෙන් බැලුවත් කමඨං සුද්ධ කිරීම පැත්තෙන් බැලුවොත් ඔක්කොම කළ ඔක්කොම නාවකයෝ කියලා තන තමයි වැඩ කරන්නේ. මුලින් ඉඳලා ආපු කටේට කියලා උපදේශ තමයි දෙන්නේ. නැමත වැඩි පිළිසක් අලුතෙන් අය ඉන්නවයි කියලා ඉන්නවද නැද්ද කියලා දැනගන්න එක මට ලේසි වෙනවා මේ භාවනා විශේෂයෙන්ම ධර්ම දේශනා දැන සූදානම් කරන වෙලාවේදී ඒක නිසා වැඩි පිරිසක් ඉන්නවා නම් නවකයෝ සමහර වෙලාවට අද හත් වෙනිදා 10 වෙනිදා විතර වෙනකොට නැවතත් අර මූලික උපදේශ මාලාවට අහුම්කම් දෙන්න වෙයි. ඒක ඇතර උංගා සාකච්ඡා වෙන පළවෙනි දවසේ ඔක්කොම ඇහුණාට තේරෙන්නේ නැහනේ. ටිකක් භාවනා කරාට පස්සේ ඒ මූලික ප්‍රශ්න වලට ඇත්තටම හැම එකටම වගේ ඒ මූලික උපදේශ මාලාවේ තොරතුරු ලියවිලා තියෙවිලා තියෙනවා. නමුත් ඒක අහුල ගන්න පුළුවන් වෙන යම් ප්‍රමාණයක් බාහන කරාට පස්සේ. ඒ නිසා මේ පහසු වෙලාවක් බලලා අරවින්දගෙන් ඉල්ලීමක් අපිට කරන්න පුළුවන් මේ අවශ්‍ය ආයත මූලික උපදේශ ටික ආයසරයක් අහන්න පුළුවන්. කැමැත්තෙන් ඉලි බලාපොරොත්තු වෙන ආයත විතර. හොඳයි ටී විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේක සක්මන් බාහන සතා මේ පාවිච්චි කරන්න අද විශේෂ මතක් කිරීමක් කරන් තියෙන්නේ අර බොඩ් නැගිලි කොන්ක්‍රීට් එක දාන වැඩි කෙරෙනවා ඒක කෙරුණොත් සමානට යන්ත්‍රෝපකරණ වල සද්ද හේයි අපි ඒක ගණන් ගන්න අපේ භාවනාව කෙරෙනවා ඒක නිසා ඒගොල්ලන්ගේ අදහසක් තිබුණා ධර්ම සාකච්ඡා කොණ්ඩක් දෙක වෙනකොට නැතරකරන ඒ වැඩේ පටන් ගන්නවා ඊගාවේ අපි කරන මේ අපිට තියෙන නැවත එකතු වෙන තියෙන්නේ තුනේ ඉඳලා හතර දක්වා පරියංග භාවනාවක් ඒකෙදි බොහෝ විට මේ යන්ත්‍ර සද්දය ඇහි ඒක අදට ඉවසන්න වෙනවා. ඉතින් මෙව හදනකොටත් ඒ සද්දය ආවනේ ඉතින් මොනව කරන්නද? මේ හදනකොට සද්ද එනවා. ඒ ආධුනිකයන්ට මේක ප්‍රශ්නයක් වෙන්නේ තියෙනවා. මේ ටික වහලා ෆෑන්ස් එක දාගත්තාම එච්චර ඒක මේ තද බල ගෝසාවක් වෙන්නේ නැහැ. නෑ කියන්නත් බෑ. ඉතින් ඒක ඉවසලා කටයුතු කරන්නයි වෙන්නේ. එහෙමනම් වෙන අපිට සාකච්ඡා කරන්න දෙයක් නැත්නම් අපි මේකෙන් ධර්ම සාකච්ඡා නිමා කරනවා. ශිල් දෙනාටම තෙරුවන් සරණයි